අවසරයි මෑණියුරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 81 වෙනි භාවනා වැඩසටහන සම්මත වර්ෂයෙන් සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා 2014 ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට ඇත්තටම පිරිස මධ්‍යස්ථානයේ තියෙන නීති පද්ධතිය නැත්නම් විවස්ථා ඒ ටික දැනගෙන කාලසටහන දැනගෙන ඉන්නේ ඒ වගේම කවුරුත් පායේ කමටහන් බණක් අහලා ඒ කියන්නේ අලුතෙන්ම ආපු කෙනෙකුට වුණත් කොහොමද ඉඳ ගන්න අවස්ථාවක් ලැබිච්චාම භාවනා කරන්න ඉඳගෙන කොහොමද සක්මන් කරන්නේ සක්මන් භාවනාව කොහොමද එදිනදා ජීවිතේ සතිය පිහිටවන්නේ කියන එක දැනුවත් කරලා තියෙනවා ඒ හැම කෙනාම අඩුම වශයෙන් අවම වශයෙන් උපෝසත අටහංග සීලය සමාදන් කරලා තියෙනවා දැන් මේ කාරණා තුන අංග සම්පූර්ණයි ඒක මේ මධ්‍යස්ථානයේ ලැබෙන සත්කාරයක් විදිහට සලකගෙනයි අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යන්නේ. කෙසේ නමුත් මම ආරාධනා කරනවා මේ තුන සම්බන්ධයෙන් කාට හරි නොදන්න දෙයක්, සැකහැර දැනගත යුතු දෙයක් විස්තර අවශ්‍ය නම් ඒකත් මේ ධර්ම සාකච්ඡාවටම යොදා ගන්න. අපි මේ ආයතන සම්බන්ධ මේ විවස්ථා නීති පද්ධති ඇයි ක්‍රියාත්මක කරන්නේ? ඒක කරනකොට යම් අපහසුකමක් තියෙනවා නම් ඒ කරුණා කරලා ධර්ම සාකච්ඡාවට ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන්න. ඇයි මේ සිල්පද කොහොමද මේක රකින්නේ? මොකද්ද මේකේ පරෝජනේ කියන එක මේ අදාළ කොටස අපි සාකච්ඡාට ලක් කරනවා. ඒක කමටහන් දීලා තියෙනවා තේරෙන්නේ නැති යමක් විස්තර වශයෙන් දතේච යමක් තියෙනවා කරුණා කරලා ඒක මේ ධර්ම සාකච්ඡාට යොමු කරන්නයි කියලා මම සාදර වෙනවා. කෙසේ නමුත් පළපුරුදයත්තු ඉන්න බවට ලකුණක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන අතර අවස්ථානුකූලව සභාවට යම් ප්‍රශ්නයක් තියෙනවා ඒක සඳහා වෙන් කරපු මයික් එකක් තියෙනවා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට සංඥාවක් කරන්න අත උස්සන්න. එතකොට ඒ මයික් එකට කතා කිරීමෙන් ඒවා වාර්තාගත වීමට ලොකු පහසුවක් ලැබෙනවා. ඉතින් ඒක කරදරයකට බාධාවට ගණන් ගන්න එපා. ඉල්ලීමක් ප්‍රශ්නෙත් උත්තරේ වගේම වාර්තාගත වීමට අවශ්‍ය නිසයි අපි මේ මෙහිට සම්බන්ධ නොවි දේශනා පටිගත වෙච්ච වහනාගේ ඉල්ලීමක් මතයි මයික් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මේ තොරතුරු ටික නැත්නම් මේ මූලික මතක් කිරීම කරාට පස්සේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන්න රජී මාත්‍යන් ඉල්ලා හිටිමු. මේ ලිඛිත ප්‍රශ්න එකින් එක සභාවට ඉදිරිපත් කරන්නයි. අවසරයි පහඳුනේ ගර්ථ ස්වාමින් වහන්සේ අපි භාවනාව ආරම්භ කිරීමේදීත් අවසන් කිරීමේදීත් පිළිපැදිය යුතු කඩු මොනවාද අවසර ගන්නා ආකාරය පැහැදිලි කර දෙන මෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා මන්දි ප්‍රශ්න විස්තරමයි මොකටද අවසර ඉල්ලන්නේ ඒක තේරෙන්නේ නැහැ සමහර වෙලාවට මොකක් හරි අතට විශේෂිත කාරණාවක් හිතාගෙන ඉන්න ලියන්න ඇත්තේ නමුත් මේ වචන වල නම් මොකක්වත් ඒක තේරෙන්නේ නැහැ ආරම්භ කරන සැටි සහ අවසන් කරන හැටි කමටහන් කියලායි අපි කියන්නේ. ඒක අපි ලබලා දීලා තියෙනවා. මේ සඳහන් වෙන්නේ වෙන මොකද්ද මේ හිතාගෙන ලියන කාරණා නැත්නම් ඒ කාරණාව මේ ප්‍රකාශයේ නැහැ. ඒ නිසා ඒක න අපට පිරිසිදු කරලා දෙනවා නම් මොකද්ද මේ ප්‍රශ්න කරන්න කියලා. ඒක සම්බන්ධව අපේ ප්‍රතිපදාව අපේ සම්ප්‍රදාය විස්තර කරන්න පුළුවන්. නමුත් මේකේ පිරිසුදු නැති නිසා ප්‍රශ්න සාකච්ඡා කරන්න විදියක් නැහැ. උත්තර දෙන්න විදියක් නැහැ. කවුරු හරි ඒකට උනන්දු නම් කරනවා කියලා අත උසලා මොකද්ද මේ අපේක්ෂා කරන්න කියලා පොඩ්ඩක් ඉඟි කරන්න. එතකොට අපිට ඒ ප්‍රශ්නට ප්‍රශ්න ගෙවම් කරගෙන යන්න පුළුවන්. ගත්තර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාය තබන විට අප සිහියට ගත යුත්තේ වම දකුණ ලෙසද නැතවත් ඔසවනවා ගෙනියනවා තබනවා ලෙසද කරුණාවෙන් අපහට උපදෙස් දෙනු මැනවි බුදු සරණයි මේ ඍජුත්‍රයේ තියෙන පටන් ගන්නකොට වම දකුණු වශයෙන් බලන් මෙනෙහි කරන්න මේ මෙනෙහි කරන එකටත් වඩා වැදගත් වෙන්නේ වම තිනකොට දැනෙන්නේ මොනවද කියන එකයි අත් දකින්නේ මොනවද කියන එකයි අත්විඳින්නේ මොකද්ද කියන එකයි දකුණ තිනකොට වමට වැඩි එක වෙනස් වෙන්නේ කොහොමද මොනවද අත් දකින්නේ අත්විඳින්නේ කියන එක දැනගන්න මෙනෙහි කිරීම කරන්න නිසා මෙනෙහි කිරීම පිළිබඳව සුවිශේෂත්වයට වඩා වැදගත් වෙනවා මෙනෙහි කරන දේ අත්දකින්න දේ මෙනේ කරන දේ අත්දකින්න හැටි, අත්විඳින හැටි, විඳින හැටි ප්‍රකාශ කිරීමයි තාමත් වැදගත් වෙන්නේ. පූජනීය වූ ගුරු දේවෝත්තමයන් වහන්සේ අවසරයි මෙම භාවනා වැඩමුළුවේදී දසසිල් ගැනීමට අවසරද කාන්තාවන්ට හිස මුඩු කර මහානදම් කිරීමට මේ කාලයේදී සාමණේර සීලය සමාදන් විය හැකිද දස සීලෙන් සාමණේර සීලය වෙනස් වෙන්නේ කෙසේද ඒ රැකිය යුතු පිළිවෙත කුමක්ද? මෙහෙණින් වහන්සේලා කඩසිවුරු ඇඳීම හා පාත්‍රය පරිහරණය කිරීම මේ කාලයේ කැපද? මෙහෙණින් වහන්සේලාට පිණ්ඩපාතයේ මේ කාලයේ කැපද? පහදා දෙන සේක්වා. වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා. මේ දවස් හතරේ ආනාපානේ කරන්න පුළුවන්ද කියලා මට කියන්න ඊට පස්සේ මම කියලා දෙන ඉතුරු ටික. මේ ලෝකේ තියෙන දේශපාලන ප්‍රශ්න කරුණාකර මේ අවුල් කරන්න යන්න එපා. අපි මේ බොහොම අමාරුවෙන් ඊට ප්‍රස්තාව ලැබලා තියෙන මේ හුස්ම ගන්න එක බලන්න පුළුවන්ද කියලා. ඒසොර ජනාධිපති ගෑනු කෙනෙක් වුණොත් ලාභද පිරිමි කෙනෙක් වුණොත් ලාභද කියලා මොකද්ද අපිට ඇති වැඩි? මේ කියලා තියෙන ටික කරන්න බලන්න. කරන්න පුළුවන් නම් ඉස්සරහට ටික විවෘතයි. ඉතින් දැන් මේ අපේ වැඩේට මොකක්වත් ඕනේ නැහැ. අපි නිසා ප්‍රතිපදා වශයෙන් අටසිල් දීලා තියෙනවා. ඉන් එහාට යනවනම් ඒක වෙනවම සාකච්ඡා කරනවා. අපි යම් කිසි සීමාවක් ඇති කරගෙන තමයි මේ 40ක් 50ක් එක මේ ගමන යන්නේ. එක එකනට එක එක දේවල් කරන්න ගියොත් එම හොඳ ඉවත් ඇති ඇත්තටම නරකෙවත් ඇති. නමුත් මේ යන වැඩපිළිවෙල ඇලහැප්පීමක් වෙනවා. ඒක නිසා මේ වගේ දේවල් භාවනා කරන කෙනෙකු ඔළුව ගත්තයි කියලා කියන්නේ කොහොමඩක්වත් පිරිසිදු මනකින් නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. කොයිදෝ යන ගමනක අතුරු ඵලයක් විදිහට ගන්න හදනවා භාවනාව. එහෙමනම් කරලා බෑ. අපිට මොනවත් ඕනේ නැහැ මනුස්සකම තියෙනවා නම් භාවනා කරතයි. මේ මනුස්සකම තියෙද්දී උඩාතු අල්ලන්න හදනවා හෝ පල්ලෙහාතු අල්ලන්න හදන එක ගැන මේ භාවනා කර්මස්ථාන දෙන නැත්තම් කමඨං සුද්ධ කරන වෙලාවේ කාලය ගැනීම ගැන මම එච්චර උනන්දු කරවන්නේ මොකද මේ දීලා තියෙන කමඨං වඩන්න මේ අපිට දීලා තියෙන වාතාවරණය හොඳටම ඇති කියන විශ්වාසයයි මම ඉන්නේ. ඒදී යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් බෑ කියලා බෑ ස්වාමීන් වහන්සේ මේ ආනපානය කරන්න බෑ මට මේ මේ தත්ත නැහැ කියලා ඒක නම් සාකච්ඡා කරලා කමන්නේ නැහැ. ඒක කරලා බලලා බැරි නම් කියන්න. ඒක නැතුව ඊට වඩා හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. නිසරණ අපේ ප්‍රතිවදාව ප්‍රකාශ කරලා තියෙනවානේ. අපි ඒක මේ දවස් හතරේ එකඟ වෙමු. ඊටු අමතර ප්‍රශ්න අපි අනික් වෙලාවල් වල සාකච්ඡා කරමු. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ නිරතව සිටන විට අතරමැදදී නොඑක් සිතුවිලි දෝලණය වුණා. මේවා සක්මනේ යන ගමන්ම අතහරමින් ඔක්කොම සක්මනටම හිත යදුවා. ඒ හරිද? නැත්නම් සක්මන නතර කර ඒ සිතවිලි ඉවත් වන තෙක් ඒ පිළිබඳව මෙනෙහි කළ යුතුද? තෙරුවන් සරණයි. මේකෙදී ඔය ඔය විස්තරේ වෙනුවට සක්මන් කරනකොට වම තියෙනකොට මොකද්ද දැනුනේ? දකුණ තියෙනකොට මොකද්ද දැනුනේ කියලා කිව්වනම් ඔය සේරමට වැඩිය උත්කෘෂ්ඨ ප්‍රතිඵලයක් ඇවිල්ලා තියෙනවා. දැන් බාධා ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම සක්මනේදී මම අරමුණට ගන්න උත්සාහ කරයි කියලා තියෙනවා. සාර්ථක අසාර්ථක භාවය කාටවත් වටහා ගන්න බෑ. මොකද පය තියෙනකොට දැනිච්ච දේ අනුව තමයි සාර්ථකත්වය මැනෙන්නේ. මේක එක්කෙනෙකුගේ දෝෂයක් නෙමේ කවුරු වුණත් කමඨාන් වාර්තාවේදී අත්‍යවශ්‍ය කාරණාව මගහැරලා යන එක ඒක අපේ හිතේ තියෙන චපල ගතිය. වංචනික ගතිය. අපි සාමූහිකව උත්සාහයක් ගනිමු අන්න එකට වෙන්න දෙන්නේ නැතුව වම පොළවේ තියෙනකොට මොනවද දැනෙන්නේ? ඊට පස්සේ අපිට එන බාධා අයින් කරුවා පස්සේ කියලා හිතමු. ඊට පස්සේ ආයතරයක් වම තියෙනකොට මොනවද දැනෙන්නේ? ඒ කාරණාව කියන්නේ නැතුව කෙලස් ගැන කතා කරත් පිට යන දේවල් ගැන කතා කරත් මොන පොරකෑමක් ගැන කතා කරත් නඩුවට අදාළ සාක්ෂි ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ දෙවෙනි සැරේට මම මතක් කරන්නේ ආශස් ප්‍රසවාස කරනකොට හෝ සක්මන ගැන කතා කරන වෙලාවේදී ඒ මූල කර්මස්ථානේ තමන් අත් දකින්න හැටි අත් විඳින හැටි දැනෙන හැටි කියන්න පුළුවන් නම් ඒක ගොඩාක් විස්තර මඟ අරව ගන්නත් පුළුවන් අදාළ තොරතුරු ලැබෙනවා. ඒක නොකියන භාෂාවක් අපි ළඟ තියෙන්නේ. ඒක නොකිය වෙන ඉදිරිපත් කිරීමක් අපි ළඟ තියෙන්නේ. ඒක නොකිය වෙන sannivedanayak අපි ළඟ තියෙන. අන්න ඒකට විරුද්ධව අපි සටන් කරමු. ඒ නැත්නම් මේ මල්ලෙන් ගහගා ගිහිලා කිසි තැනකට යන්නේ නැහැ. කරලා තියෙන වැඩේ හොඳ නරක මට කියන්න පුළුවන්. මේ සක්මන් කරනකොට දැනිච්ච ටික. පය තියෙනකොට මොනවද දැනුනේ කියන එක ඉදිරිපත් කරනවා නම් ඉතින් මුල් දවස් වල හරි සබකෝලයි ඒ තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන්න මම හිතන දවසක් දැක් කරනකොට ඒ සබකෝල ගති කෝඩු ගති අඩු වෙයි කියලා. නමුත් ඉදිරිපත් වෙනවා නම් කවුරු හරි ඒක මුළු සභාව වෙනුවෙන් කරන ලොකු පරිත්‍යාගයක් ලොකු සත්කාරයක් ඒ නිසා කැමැති නම් ඉදිරිපත් කරන්න ඒ අනුව කීත හැකි වැඩේ සාර්ථක වෙලා තියෙනවද අසාර්ථක වෙලා තියෙනවද ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරමින් සිටින ඇතම් අවස්ථාවලදී සිත විසිරී යන ගතියක් ඇත මා වෙත අනුකම්පාවෙන් එම විසිරියෑම නතර කරන්නේ කෙසේදයි දේශනා කරන මෙන් ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී විසිරෙන්නේ නැති වෙලාවේ ආනාපාන පේන හැටි මට කියන්න. එකමයි තුන්වෙනි සැරේටත් කියන්න. විසිරිච්ච දේවල් ගැන, සද්ද ගැන, වේදනා ගැන හිතන කිසිම වෙලාවට මට කම්බීර වෙනවා මගේ. විසිරෙන්නේ නැති එක හුස්මක් ගන්නකොට මෙහෙම මට වැටෙන්නේ කියලා කියන්නේ. එතකොට මට කේන්දර බැලුවා වගේ කියයි. මම දැන් මම එච්චර මේ දක්ෂ මිනිහෙක් නිසා නෙවෙයි. මේ පැත්තට ගියා නම් මම අඳ වෙනවා, කොර වෙනවා. ඒ නිසා මගේ අඬබඩු කඩලා මගෙන් වැඩ ගන්න යන්න එපා බෑ. ඒ කරුණා කරලා කියන්නේ මට හිතවිලි තියෙච්ච මට ආශ්වාසය එකක් වෙනවා මෙන්න මෙහෙම වැටුනේ. දෙකක් වෙනවා මෙහෙම වැටුනේ කිව්වනම් මේකේ සාරේ තියෙනවා. දැන් මෙතෙක් කතා කරපු එකකවත් ඒවා ඉදිරිපත් කරන්නේ නැතිකම අපේ තියෙන මොකද්දෝ හිත කෙලෙස් වල තියෙන ගතිය. අපි මේකට විරුද්ධව හටන් කරමු. පුද්ගලයන් විරුද්ධ හටක් ගන්න එක නෙවෙයි. මේකෙදී කියන්නේ එහෙම හිතවිලි නැති වෙලාවක ආශ්වාස ප්‍රශ්වාසෙ මුදුන්පත් වෙච්ච වෙලාවක ආශ්වාස ප්‍රශ්වාසන මූණ දාපු වෙලාවක එක හුස්ම රැල්ලක විස්තරේ. එහෙනක් බැදීට වැසා. තාම තියෙන්නේ මේ කෙලස් එක්කයි ගනුදෙනු කරන්නේ මාරයත් එක්කයි ගනු කරන්නේ මගේ අඬු බඬු කඩලා වැඩ ගන්න හදන්නේ වැඩ ගන්න බෑ මට දෙන්න Java මට දෙන්න අදාළ තොරතුරු ඕගොල්ලෝ සටන් බිමේ ඉන්නේ මම සටන මෙහෙවන්න ඕගොල්ලෝ සටන් බිමේ ඉඳගෙන තොරතුරු මට දෙන්නේ නැත්නම් මට සටන් මෙහෙවන්න බෑ. ඒ නිසා මට ඕන කරලා තියෙන්නේ මොකද්ද ආස්වාස කරනකොට වැටුනේ මොකද්ද ප්‍රසවාස කරන වැටුනේ නැත්නම් ඒක දැනගන්න බැරි වුණාද එහෙනම් ඒක කමටහනදී කියුනේ නැද්ද ඒ සම්බන්ධව කතා කරමු එහෙම නැතුව මට අර ප්‍රශ්නාව මේ ප්‍රශ්නාව කියලා කතා කරුවොත් මගේ වචනෙන් කියනකොට ගම්මැදි හැලි කියලා මං කියන්නේ සම්පප්පලාප කියලා කියන්නේ අදාළ කාරණා කියන්නේ නැතුව වටපිට කතා කරනවට බහින්වරෝ භාෂාව කියලා දෙන්නේ අපි මේකට විරුද්ධව හටන් කරමු කියන එකයි මගේ ඉල්ලීම. ගරුතර ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මා ආනාපාන සති භාවනාවෙන් භාවනා කිරීමට අද දින යමෝනිමි. මක් නිසාදයක් අපට සතිය වැඩිම මිස අන් භාවනාවක් කරන්නට එපා කියු බැවින් අන් දිනවල මෛත්‍රී භාවනාව සුළු මොහොතක් පළමුව කර ඉන්පසු ඊතා සුළු මොහොතකින්ම සිත ඒකාග්‍රතාවයට පැමිණේ. එවිට මා ආනාපාන සතිය වැඩිවීමට පටන් ගනිමි. නමුත් අද මට විනාඩි දෙකක් වැනි පුංචි කාලයකින් මගේ ඒකාග්‍රතාව දිගින් දිගටම කැඩුනි. නොයෙකුත් විකාර චිත්ත මනසට පැමුණි. මෙම தත්වෙන් ඉදිරියට යාමට කමටහනක් දුන මැනවි. තෙරුවන් සරණයි. මේකෙදි මට හිතෙනවා ලියලා තියෙන කාරණා වටහාගත්ත හරිනම් Tamanට මෛත්‍රී භාවනාවෙන් හිතේ කලස් වෙනවනම් විනාඩි දෙක තුනක් මෛත්‍රී භාවනාවට දාන්න. දාලා හිතේ කළස් වුණාට පස්සේ පිට ආනපාන දාන්න. එතකොට පටලවෙන්නේ නැහැ. මේ පටන් ගන්නකොටම ආනපානෙන් පටන් ගත යුතුයි කියලා දැඩි මතදhari අවස්ථාවක් හදන තියෙනවා. කිසිම තැනක කියලා නැහැ ඉඳ ගන්න වෙලාවේ ඉඳගෙන ඉන්න බව දැනගන්න. ආනපානෙ මතු වුණොත් බලන්න. එහෙ නැත්නම් මතු වෙන දේ බලන්න. ඉතින් පියවර දෙකම පැනලා ගිහලා ආනපානෙ අඟෙන් අල්ල ගන්න හැදුවට හරක් අඟෙන් අල්ලලා බේරන්න බෑ. හරක අල්ලන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ආනපානෙ එනකන් තමයි පුරුදු ක්‍රමයට පුරුදු කරලා තියෙන්නේ. මෛත්‍රිය නම් ඒකට විනාඩි දෙක තුනක් දුන්නාට ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් පහු වෙනකොට එහෙමත් නැතුව යන්න පුළුවන් මේක අතිරේක ලාභයකට ගන්න. ඒක නිසා මේ වැරදි අදහස් වැරදි ජවනිකා දෙකක් පන්නලා ගිහිල්ලා තියෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්න ඉරියව්ව බලලත් නැහැ. අනිතික මෛත්‍රී භාවනා කිරීමට විරුද්ධව වගේ හිතක් ඇති කරන තියෙනවා. ඒක ඇත්තට කමඨාන් දේශනාව සඳහන් වෙන්නේ නැහැ. නමුත් කොහොම හරි ඒකෙන් විනාඩි දෙකක් ගත කරලා Tamante මේ එකඟතාව වෙනවා නම් ඒ විනාඩි දෙක ගත කරන්න. හැබැයි ගත කරනාට පස්සේ සමතුලනේ වුණාට පස්සේ ආනපාන දාන්න. එතකොට ඔයිට වැඩිය වෙනස් ඒක කමටහනක් කියලා හිතේ තියාගත්තට කමන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආමිෂ පූජාවක් සතියෙන් සිදු කිරීමෙන් භාවනාව සමාන ආමිෂ පූජාවත් සතියෙන් ගත සිදු කිරීමෙන් භාවනාවක් නේද? ධර්වං සන්නයි. පැහැදිලිවම ආමිෂ පූජා කරන වෙලාවේ නිකන් අසතියෙන් කරනට වැඩිය ලොකු භාවනාවක් තමයි සතියෙන් කරන එක. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව යන්න පැහැදිලිව විස්තර කරන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම භාවනාව වයසට යන අපට ඉතා වැදගත් භාවනාවකි. නවක යෝගාවචරයක්. ඒක සඳහා එක්කව අර කමඨාන උපදේශ නැවත අහන්න තයි ලිඛිතව තියෙන පොත කියවන්න විශේෂයෙන් අවශ්‍ය නම් කරලිලා මොනවා හරි ටිකක් කියලා කරලා කිව්වොත් මට කියලා දෙන්න පුළුවන්. අනික හරියයි මම හිතන්නේ මගේ පැත්තේ වෙනසේ යුතුයකම ඉෂ්ට වෙලා තියෙනවා. උපදෙස් දීලා තියෙනවා ලිඛි දේතනා ස්වරූපෙන් පටියේ. මත අපි ඒක ලිඛිතව ලියලා තියෙනවා. ඒක නැවත කියෝලා ඒ ටික ක්‍රියාවත් කරන්නේ ක්‍රියාවත් කරලා ගුණාගුණ කියන්නේ මට පළවෙනි බේත් කතාව ඇවිල්ලා ගුණාගුණ කියන්නේ. එතකොට මම බේත් කතාව ලියන්න. පළවෙනි එක තාම තේරුනේ නැත්නම් අපි ඒක සුද්ධ කරගනිමු. ඊට පස්සේ ඒක කරලා නැත්නම් මම කියනවා මාගේ පැත්තේ නෙවෙයි තියෙන්නේ ඕගොල්ලන්ගේ පැත්තේ වැඩේ තියෙන්නේ. ඉල්ලන කෙනාගේ පැත්තේ වැඩේ තියෙන නිසා එක්කෝ දැනට හම්බෙච්ච තොරතුරට එක සැරයක් හරි සක්මන් කරා නම් දැන් මම කරේ මෙහෙමයි කියන එක මට ලොකු හයියක් සුද්ධ කරලා දෙන්න. නැවතත් අනේ ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා කියන එක නිකන් දෙනකොට දෙමළ පත්‍රේ බලනවා වගේ වැඩක්. කන්තර උඩ තියෙන දෙමළ පත්‍රේ හැම වෙලාවෙම ගෙනලා ඉතින් නිකන් තියෙස බල බල ඉන්නවා. සල්ලි ගවන්න ඕනේ නැහැ නේද ස්වාමීන් වහන්සේ ඔය කතා කරපොද අපිට ප්‍රශ්නයක් නැහැ ආයෙසරයක් අහන්න පුළුවන් අනේ ස්වාමීන් වහන්සේ ආයෙසරයක් කියන්නේ කියලා. අනේ සංස ආයතරයක් කහන කියලා ඉතින් මං ඒවට මට දැන් ඇහෙන්නේ නැහැ ඒවා. ඒකයි මං කියන්නේ අර දීපු මුල් උපදේශ පන්තියේ තේරුණාද ඇහුණාද ඇහුණා නම් ඒකේ ඉඳලා අපියන්. ඒ ක්‍රියාත්මක කරපු තැන ඉඳලා යන්න. ඒකට ඒක නා දැනට වග වෙලා ඉන්නේ. වග වෙච්ච එක නම් තේක මට ගමනක් තියෙනවා. ඒ ටික තාම ඇහිලා නැත්තම් තාම ක්‍රියාත්මක කරලා නැත්තම් මම ඒක වගේ කීම දෙනවා. පළවෙනි වතාවට උපදේශ සාපේක්ෂනාගේ පැත්තරම දාන්න. මම ඉල්ලා හිටිනවා චන්ද්‍රගෙන් ඉල්ලන්න ආයෙසටක් බණපටි අහන්න. එහෙ නැත්නම් මේ පොතක ලියලා තියෙන ටික ආයෙ කියවන්න. ඒක තේරෙන්නේ නැත්නම් අපි සාකච්ඡා කරමු. ආයෙසටක් මම කතා කරන්න කේ එච්චරම අවශ්‍යතාවයක් නැහැ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මෛත්‍රී භාවනාව වැඩිමෙන් මෛත්‍රී ධානය උපදවා ගත හැකි ලෙසට බුදුගුණ භාවනාව වැඩිමෙන් උපදවා ගත හැකි ධානයක් තිබේද? තිබේ නම් ඒ කුමක්ද? ඊට භාවනා ක්‍රම දෙක උපරිම ලෙසට වැඩිමෙන් ලැබෙන්නා වූ අවසාන ප්‍රතිඵලය කුමක්ද? තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු ආනාපාන සති කරලා විස්තර කියන්නේ මම ඊටුටි කියලා දෙන්න. මාව නාසලනේ ඉඳලා කොච්චර පාරෙන් එහාට ඇදලා දාන්න ගියත් හරියන්නේ නැහැ මම 50ක් එක්ක යන ගමනක් මට තියෙන්නේ. එක එකන එහෙම අදින්න ගියාට මම ඒකයි කිව්වේ අපි දීව උපදේශ පන්ති ඇහුණද ඒකට විරුද්ධද එහෙනම් යුද්ධ ප්‍රකාශ කරන්න වෙනම තැනක් කරමු මේක මේක ඒකේ යුද්ධ පිටියක්. මේ දේ කරන්නේ නැතුව වෙන කොහේ ගියත් මට ඇහෙන්නෙත් නෑ මම අඬු කැඩෙනවා. ඒසා කරුණා කරලා මං වෙනුවෙන් දවස් දෙකක් ওই ජීව උපදේශ ටික ක්‍රියාත්මක කරලා මට දෙන්න තොරතුරු. එතකොට තමයිලාට ওই වගේ ප්‍රයෝජන ගන්න ඉඩ තියෙනවා. නැත්නම් ඒව කරන්නේ නැතුව මේ වමට සිග්නල් දාලා දකුණට කපන්න ගියොත් ඇක්සිඩන්ට් වැඩි. වමට සිග්නල් දාමුත් ඔකට කපන්න දකුණට සිග්නල් දාමුත් දකුණට කපන්න. ඒ නිසා උපදේශපන්ති කරුණා කරලා ඇහුණද ක්‍රියාත්මක කළාද ඒකේ තියෙන දුර්ලකම් නැත්නම් පහසු අපහසුකම් කිරක දෙනවනම් මම හිතනවා මේ විවස්ථා මාලාව තේරුම් ගන්න අපි සෙල්ලම් කරන්න කියලා. විවස්ථා මාලාව තේරුම් ගන්න නැතුව සෙල්ලම් කරන්න හදනවා කියලා කියන්නේ බලා ඉන්න කට්ටියට ජාතික විහිළුවක් බවට පත් වෙනවා. අන්තිම මමත් ඉතින් මේ ආසනෙම රිට්‍රීට් 82ක් කරලා තියෙනවා 81ක්. ඒ නිසා ওই ප්‍රශ්න ලක්ෂ වාරයක් ඇහිලා ඔක්කොම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා ට්‍රැක් එකට දාගන්න උපදේශ පන්ති ආයසරයක් අහන්න. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය දීර්ඝායු වේවා ගරු ස්වාමින් වහන්සේ සක්මන පටන් ගැනීමේදී මුලින් වේගයෙන් ගමන් කිරීම සුදුසුද? සක්මන කරගෙන යාමේදී පළමුවෙන් ඇවිදිනවා බව දැනගෙන ද ඉන්පසු වම දකුණ ලෙසත් ඔසවනවා තබනවා වශයෙන් සක්මන කරගෙන යාමේදී ගමනේ වේගය ක්‍රමක්‍රමයෙන් අඩුවේ. ගමනේ වේගය අඩුවීමත් සමග සමබරතාවයේ ගිලිහියයි. වරන් ඇතුලේ බැලන්ස් නැතුව වැටෙන්න යනවා වගේ. ඒට හේතුව පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් අනුකම්පාවෙන් ඇයද සිටිමි. ඔබ වහන්සේ පාතන බෝධිගේ නමා මා නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. නිවන් සුව ලැබේවා. නිවසේදී සක්මන් කිරීමේදී ටයිල් මත සක්මන් කිරීම නුසුදුසුද? මේ එක වාක්‍යයක් ලියලා තියෙන එච්චරයි. උපදේශ ලැබිච්ච බවට පේන තියෙන සක්මන් කර කර කරගෙන යනකොට වේගය අඩු වෙනවා කිය. අනිත ඔක්කොම මූලික උපදේශ ටික අහන්න නැතුව මොකද මූලික උපදේශ වල පැහැදිලිවම කියනවා ඇඟට ඇවිදින්නදරලා ඒ වේගය මොකද්ද කියලා ඇඟෙන් අහගන්න කාටවත් අනිත් එක්කනාගේ වේගය හරියන්නේ නැහැ. ඒ නිසා නිකන් විනාඩි 5ක් විතර එහාට මට ඇවිදලා ඇඟට හුරු වෙන්න රින්ද සක්මන මලුව ඊට පස්සේ තමයි ඇඟට ඉදේ බාර ඊට පස්සේ තමයි සක්මනේ හිටින් නැත්තම් හිත සක්මනේ හිටින් නැත්තම් මෙනෙහි කරන්නේ. දැන් තමයි ඇවිදිනකොට ඇවිදින බව දන්නවනේ මෙනී කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. වම දකුණ වශයෙන් හෝ ඔසවනවා තබන වශයෙන් දුඟ දෙනකොට ඒ වෙන්නේ නැහැ. ඒක නිසා ඉස්සලා වම දකුණ වශයෙන් මෙනී කරලා ගාක් පුරුදු වුණාට පස්සේ තමයි ඔසවනවා තබන වශයෙන් කරන්නේ. ඒකට වේගය අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. ඒක භාවනා කරගෙන කරගෙන යනකොට එන දෙයක්. ඒකට මේකේ කියන වේගය අඩු වෙනකොට තමන්ගේ මේ තමබර භාවයේ බැලන්ස් එක නැති වෙනවා කියලා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියලා තුන ඕනට වැඩි හිතන්න ගත්තොත් ආදුනික පඬිතට වේදන්න යන්න බැරි කතාවක් තියෙනවානේ. සාමාන්‍ය බල්ලු බලලු යනවා වේදන්නේ. පඬිතට යන්න බෑ. මොකද වේදන්න දුරද කියලා කල්පනා කරනවා. ඒ නිසා වෙනද ඇවිදින එකවත් ඇවිද ගන්න බැරුව යනවා. ඕනට වැඩිය මේ සබකොල වීම නිසා. ඕනට වැඩිය මේ කෝඩු ගති පාල කරන නිසා ඒ නිසා විනාඩි 5ක් 10ක් නිකන් එහාට මට ඇවිදලා බලන්න. ලක්මන් කරනවා කියලා කියන්නේ ඇවිදින එකනේ. ඒක පුරුදු වෙලා විතරයි අපි බලන්නේ. මගේ හිත මේ පොළවේ পায় කෙටෙන එක බලන්න පොළවේ পায় වදින එක බලන්න ගීකරු කර ගන්න පුළුවන්ද කියලා. නැත්තම් කයේ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ආධුනිකයන් තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි ඒ කයේ සහයෝගය වාඩි වෙලා ඉනකොට වාඩි වෙලා ඉනේ සැප පහසුව ඉස්පාසුව සක්මන කරනකොට ඇවිදිනකොට ඇවිදිනේ ඉස්පාසුව ගන්න නැතුව බරපතල දේවල් ගැන හිතන්න හදනවා. ඒක නිසා මේ ප්‍රශ්න ගොඩක් ආධුනිකයන්ගේ ප්‍රශ්න. ඒ නිසා නැවතත් ඒ මූලික උපදේශ පන්ති කියලා තියෙන ටික මතක තියාගන්න සක්මන්ද ගිහිල්ලා විනාඩි 5ක් විතර කිසිම භාවනාවකට එහාට මට ඇවිදලා ඇඟට පුරුදුකරනද මොකද්ද Tamange වේගය කියලා. ඊට පස්සේ තමයි අපි අරමුණකට මෙහෙවීම කරන්නේ. ප්‍රවාදී දැන් ලැබිච්ච ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී පාදයේ යටිපතුලේ වැලිකට ස්පර්ශ වීම විලුඹ ප්‍රදේශයේ සිට මාපට ඇඟිලි දක්වා ක්‍රමයෙන් සිදුවීම දැනේ. ලොකු වැලිකට ස්පර්ශ වීමද දැනෙන අතර යටිපතුල වල තද ගතිය අඩු වී ඇති බව දැනේ. සක්මනේදී නිදිමත ඇතිවේ. බාහිර අරමුණු පැමිණ විට යටිපතුල අරමුණු කළ විට ඉවත් වෙයි. මින් ඉදිරියට කළ යුතු දේ කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේක අපි අර ඉස්සල්ලා කල්තිබ ප්‍රශ්නයකට හම්බෙච්චි ප්‍රතිචාරයක් වගේ ඉතින් මේ තොරතුරු පේනවා නම් අපිට කියන්න පුළුවන් සතිය නැත්තම් එළඹ සිටීම කයේ තියෙනවා එතකොට ඒ පයේ වෙන දේවල් භාවනා නොකරන කෙනෙකුට Tamange අත්දැකීම කියන්න පුළුවන් මම පයේ තියෙනකොට ඉස්සලා වදිනේ විලුඹය ඊට පස්සේ ඒ වැඩිච්ච තෙරපීම ඇඟිලි දක්වාම ගමන් කරනවා එතකොට වැලි වල පොඩි වැලිද ලොකු වැලිද කියන එක පවා තේරෙනවා මේ විදිහට විස්තර යනවා නම් ඒ කියන්නේ සත්‍ය පිහිටවලා. ඊට පස්සේ තියෙන මේ වගේ විස්තර බලමින් පියවර කීයක් යන්න පුළුවන්ද කියන එක. 1 2ද 3 4ද 10 15ද නැත්නම් එහා පැත්තට ගිහිල්ලා එනකන් දෙතුන් සැරයක් කරන්න පුළුවන්ද කියන එක වැඩිකරනද වැඩිකරන ඉසලා හැම වෙලාවෙම මේ කියප එක තහවුරු කරගන්න. මම අඩිය තියෙනකොට අඩිය තියෙන බව දන්නවා. අන්න ඒ මට්ටමට ගණ්ඩ කීයක් කැලේ ලන්ද එලි කර ගන්න ඕනද හිතවිලි වලින් හිත වේදනාව වලින් හිත සද්ද වලින් මෑත් කරගෙන තමයි අපිට පය අධ්‍යක්ීම කර ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ ඒ ගත්ත එකලස ගත්ත සමබර භාවය නැත්නම් ගත්ත විස්තර දකිමින් පියවර කීයක් විනාඩි කීයක් තප්පර කීයක් දිගට කරන්න පුළුවන්ද කියන එක දැනගෙන ඒක වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියනවා ඒ නිසා මේ තොරතුරු තමයි අවශ්‍ය කරන්නේ මේ ප්‍රශ්නයක් විග්‍රහ කරන්න. එහෙම නැතුව වැරදිච්චිති පරිචිද්දේ ගැන කතා කරනවා කියලා කියන්නේ භාවනාවක් නෙවෙයි ගම්මැදි හැල්ලක් කියලා මතක තියාගන්න. හොඳයි පැය භාගයක් අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා. වෙන කාට හරි ඒ කල්තබු ප්‍රශ්න වලට උත්තර බැඳීමක් හෝ නැත්නම් වෙන මාර කලින් කතා කරපු මාතෘකා තුන පිළිබඳව විස්තර අවශ්‍ය නම් කරුණා කරලා මේක අවස්ථාව ගන්න අපිට පැය භාගයක් විතර තව කල් තියෙනවා සාකච්ඡාව සඳහා හොඳයි විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් වෙලාව සක්මණ සඳහා ගත කරන්න. එතකොට අපිට හම්බ වෙනවා කාලේ පැය එකමාරක් විතර වගේ. දැන් එකමාරයි වගේ සටහන් වෙලා තියෙන අපි තුනට සක්මණකින් පස්සේ එන එකතු වෙමු. පරියංක භාවනාවක් සඳහා. වෙන වෙන අහන්න ප්‍රශ්න නැත්නම් ඉතින් ඒ විදිහට මේ වෙන ප්‍රශ්න නැහැ කියන මතින් එහෙනම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි